දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ මෙපත් නුවර භාවනා මධ්‍ය වැඩපිළිවෙළ වැඩ සැසිවාරේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ශීලම දෙන අය සඳහා tempත් වෙමු සාදුකාරයක් පාත්තමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්කවේ භික්ඛුනෝ අජ්ජත්තං යේව සති සුපත්තිතා හෝති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ pāli වාක්‍ය උපුරා ගත්තේ සති සුපතිට්ඨික සූත්‍රය කියන එකෙන් ඒක තමයි අපි වැඩමුළුව සඳහා තේමාව කරගන්නේ ප්‍රධාන මාතෘකාව කරගන්නේ ඒක හඳුන්වා දීමේදී සරුවච්චන් වහන්සේ විසින් එක විදියක ඉදිරිපත් කිරීමක් කරනවා යෝහි කෝච බික්කවේ භික්ඛුවා භික්ඛුණීවා පංච ධම්මේහි භාවේති. මහණෙනි යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් ධර්ම පහක් එහෙම නැත්නම් භාවනා ක්‍රම පහක් මේ කියන කර්මස්ථාන පහක් නැත්නම් මේ ක්‍රම පහක් තියෙනවා ඒවා භාවිත කරනවා නම් බහුලීගත කරනවා නම් තස්ස දින්නම් පලාණං අඤ්‍යතරම් පාටිකංකං ප්‍රධාන පල දෙකෙන් එකක් අපේක්ෂා කරන්න පුළුවන් ditthiyව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා. ඉතින් මේක එකක් තමයි මේ dittu දෙමි එහිම මේ ජීවිතේම අඤ්ඤ භාවයේ කියන අරියත් බල සමාවක් කියලා මා ගන්න පුළුවන් නැත්නම් රහත් වෙන්න පුළුවන් යම් හේකින් උපදී ටිකක් ශේෂ වෙලා තියෙනවා නම් විවර කර ගන්න බැරි වුණොත් අනාගාමි වෙන්න පුළුවන් කියලා. ඒක නිසා ඒ වගේ රහත් වීමට හෝ අනාගාමී වීම සඳහා ක්‍රම පහක ඉදිරිපත් කිරීමක් මේ සුපතිත්‍ත සති සූත්‍රයේ සඳහන් වෙනවා. මොසතිපත්ථානේ සූත්‍රය භාවිත කරපු කියෝපු මතක තියෙන ඇත්ත ගොඩක් ඉන්නවා මේ පරිශදේ ඒගොල්ලෝ දන්නවා ඒ වගේම බුදුජානක වහන්සේ සතිපට්ඨාන සූත්‍රෙත් මේ පොරොන්දුවම දෙනවා දින්නම් බලාණං අඤ්‍යතරම් පරම් පාටිකංකං සතිපට්ඨානේ සත්ත වස්සයි භාවේති බහුලී කරෝති දින්නම් බලාණං අඤ්‍යතරම් පරම් පාටිකංකං සතිපට්ඨානේ අවුරුදු 7ක් යම් කෙනෙක් භාවිත කෙරුවොත් භාවනා කෙරුවොත් බහුලීගත කෙරුවොත් ඒක නාට මේ කියන ඵල දෙකෙන් එකක් අපේක්ෂා කරන්න පුළුවන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ධිට්ඨිව ධම්මේ අඤ්ඤා සතිව උපාදිශේෂේ අනාගාමිතා මේ ජීවිතේදීම මාර්ගඵල නිවන් රහත් මාර්ගය එහෙම නැත්නම් අනාගාමිතාවේ ඊට පස්සේ ඒක අඩු කරලා අඩු කරලා අඩු කරලා දවස් 7කට අඩු කරන ලංසුවක් තියෙනවා ප්‍රතිපත්තාන සූත්‍රයේ ඉතින් මුග දෙනෙක් එතකොට හිතන්නේ ඒක සද්ද බල දැඩි සත්කාරයක කීර දැම්මා වගේ එහෙම නැතුව බරපතල වැඩ ඇතුව හිරේ ගියා වගේ දැඩි ක්‍රියාවලියක් කියලා. ඒක මටත් ඒ නිල්ලඹ යන කාලේ ඉස්ලාම් වතාවට මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ මුල් ටික කියවනකොට මට සැකයක් ආවා. යම් කිසි කෙනෙකුට වරුදු 7කින් මේක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවන අනාගම් භාවය හෝ අරියත් භාවය ඒ කෙනා තිබිය යුතු ඒ කෙනාට තිබිය යුතු මූලික සුදුසුකම් මොනවද කියලා. මම ඉතින් එතන හිටපු ස්වාමීන් වහන්සේලෙන් යවුවා මේ තරම් සහතික කරලා කියන්න පුළුවන් නම් මේ පාඨමාලාව හැදෑරුවොත් ඉවරනකොට මේ සහතිකය ලැබෙනවා කියන්න නම් මේ පාඨමාලාවට ඇතුල් වෙන්න තියෙන මූලික සුදුසුකම්. ඒකට ඒ හාමුදුරුවෝ මට එහෙම සපේලා දෙන්න උත්තරයක් නැහැ. එහෙම දෙයක් නැහැ කියලා. ඉතින් මං කිව්වා එතකොට මට සැකයි. එහෙම කොහොමද කියන්නේ? මේ මූලික සුසුකම් මොනවාක්වත් නැතුව අවුරුදු 7කින් මේක වෙනවයි කියලා. ඒතකොට තමයි මට ඔය පුස්තකාලෙත් ගිහලා පොතක් ඇදලා දුන්නා. මෙන්න මේ පොත කියවලා බලන්න ඒකේ සමාහලාට උත්තරේ තියෙයි කියලා. කීප දෙනෙක්ගෙන් මං ඇහුවා. එහෙම සාහිතික කරලා කියනවා නම් ඒ කෙනාගේ මූලිකව තිබිය යුතු සුදුසුකම්. ඉතින් මේක ලංකාවේ බුද්ධ ආගමන තදින් බලපෑවා. කවුරුවක්වත්ම සතිපට්ඨාන භාවනා කරේ නැහැ. මේ 70 දශකයේ 80 දශකයේ කවුරක්වත් කෙරුවේ නැහැ හදපටන සූත්‍රය කටපාඩම් කරා. එහෙම නැත්නම් අනික් අයට බණ පොළවල් වල කියලා දුන්නා. නමුත් මේක පාවිච්චි කරන ගතියක් තිබුණේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි පිරිත් පොතට පිරිත් පොත් වහන්සේ කියලා කිව්වට ජාතක පොතට ජාතක පොත් වහන්සේ කිව්වට සතිපට්ඨාන පොතට සතිපට්ඨාන පොත් වහන්සේ කියලා පණ දුන්නේ නැහැ. ඒක පොතක් විතරයි. ජාතක පොතට පණ දීලා තියෙන්නේ. පිරිත් පොතට පණ දීලා තියෙන්නේ. අපි ඒ තරම් මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන. සතිපට්ඨානෙ ගත්තේ නැහැ එක හේතුවක් වෙන්න ඇති. මේ තරම් සහතිකයක් ලැබෙනවා මේක මෙච්චර ප්‍රතිඵල තියෙනවා කියලා. අන්න එහෙම බීතිකාවක් හට අරගෙන නොකරන්න හිතන කෙනෙකුට එක විදිහක සැහැල්ලුවක් මේකෙ පෙන්වනවා. පළවෙනි එකම තමයි අජත්තං ඒව සති සුපත්තිතං හෝති. ඇතුළත සතිය පිහිටවීම අවුරුදු 7කින් රහත් වෙන්න හෝ අර අනාගාමී වීම සඳහා තියෙන ක්‍රම වලින් එකක්. ඒ අමතරව තව හතරක් අපි බලාපොරොත්තු වෙනවා මේ සූත්‍රේ සමාප්ත වෙනකොට. ඉතින් ඒ කියන්නේ දැනට සතිපට්ඨානේ හරහා නෙවෙයි ගිහිල්ලා තියෙන හැබැයි භාවනා ක්‍රමයක් මොකක්ද කරගෙන ගිහිල්ලා තියෙනවා ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරලා තියෙනවා. ඒ යත්තන්ටත් ඔය දව අවුරුදු 7 පොරොන්දුවක් දෙන්න ඇක්සස් uh, රෝඩ් එකක් එහෙම නැත්නම් ප්‍රවේශ මාර්ග තව කීපයක් ඉදිරිපත් කිරීම වෙන්න ඇති සමානලාට මේ සූත්‍රයක් මෙවැනි සූත්‍රයක් සරුවචනාසි ඉදිරිපත් කළා තියෙනවා. මොකද එනකොට මේ සූත්‍රයට වැඩි හතිපට්ඨාන සූත්‍රය ටිකක් හුරුයි කියවලා තියෙනවා. ඉතින් ඒ ඇත්තොත් මේ වචන මේ විදිහටම නැත්නම් මේ යෙදුම් මේ විදිහටම දැකලා තියෙනවා. ඉතින් එතකොට ඒක ඒ කායන මාර්ගය කියලානේ කියන්නේ. සතිපට්ඨාන මාර්ග සූත්‍රය තමයි ඒකායන මාර්ගය මේ ditthi vedamma අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගම අනාගාමිතා කියන මේ ඵල දෙකේ එකක් ලබන්නේ. මේ මේ වෙනකොට ඒකට තව අතුරු මාර්ග හතරක් තියෙනවා. ඒ නිසා තව කෙනෙකුට වෙන පැත්තකින් මේකට මේ මන්දිරයට කොට වෙන්න පුළුවන් ගතියක් තියෙන එක. ඒක තමයි සර්වඥතා ඥානය කියන්නේ. සර්වචනාංශයට අවශ්‍ය නම් ඒ වෙලාවට ඒ විදිහට ඒ කෙනාට ගැළපෙන විදිහට කෝට් එක කපලා දෙන්න පුළුවන්. අදලා දෙන්න පුළුවන්. ඒ නිසා බලාපොරොත්තුක් තියාගන්න පුළුවන්. සතිපත්තහණයම මෙතෙක් අහලා තියෙන දේම මයි එකම දේ කියලා හිතන එක Tamanට බාධාවක් වෙලා තිබුණා නම් චින්තනයේට බාධාවක් වෙලා තිබුණා නම් මේක ඉදිරියට යන්න මේකෙන් අපිට තව හතරක් අතිපට්ඨානට සමාන්තරව යන තව පාරවල් හතරක් පෙන්නනවා කියන එකයි තියෙන්නේ බුදුරජාණන් සඳහන් කළා තියෙනවා පංච ධම්මේ භාවේති ධර්මතා පහක් කමඨාන් පහක් දෙනවා පළවෙනි එක තමයි අපි ඉදිරිපත් කරත ඉද බික්ක වේ බික්කුණෝ අජත්තං ඒව සති සුපත්තිතා සුපත්තිතා හොති ඇතුළත සතිය මනාකොට පිහිටනවා කියලා ඒ සුපත් චිත්ත කියන වචනේ තමයි සූත්‍රේ නමට ගිහිලා තියෙන්නේ සති සුපත්තිත සූත්‍රය කියලා ඉතින් අපි අවසානයේ කරපු වැඩමුළුවේදී ක්‍රයිස්ට්චර්ච් වල කෙරුවේ ආනාපාන සති සූත්‍රයයි. ඒකෙත් ඒ වගේ සර්වචනාංශයේ සතිපට්ඨානයේ සහ ආනාපාන සති සූත්‍රය අතර තියෙන සමානතාව වගේක් පරිම විසුතුරු විදිහට කියලා දෙනවා. ඒ කියලා දෙනකොට සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේ පළවෙනිම දක්වන චතුස්කය එකමයි. එකම භාවනා ක්‍රමයක් පෙන්වන්න. එවන් තමයි කායානුපස්සනාවට සතිපට්ඨානෙ පෙන්වන ඒ පියවර හතරමයි ආනාපාන සතිය පටන් ගන්න එකටත් පටන් ගන්නකොට තියෙන පියවර හතර. ඒක පෙන්නනවා සරුවච්චන් වහන්සේ යම් කිසි කෙනෙකුට තමන්ගේ ආධ්‍යාත්මයේ නැත්නම් මම දැන් මෙතන කියන තමන්ගේ කයෙහි සතිය පිහිටීම සඳහා පළවෙනි තැන දීලක් තියෙනවා. ඒක සඳහා කළ යුතු පාඨමාලාව. ඉතින් ඒකෙදී මොකද්ද මේ ආනාපාන සති සූත්‍රය කියන්නේ මොකද්ද සතිපට්ඨාන සූත්‍රය කියන්නේ මොකද්ද මේ ආනාපානෙට බැස ගන්නවා කියලා කියන හැම තැනකදීම සර්වචන් වහන්සේ මේ අත නෑර පරිසරය පිළිබඳව වපසරිය පිළිබඳව සඳහන් කරලා තියෙනවා ඒ හැම තැනකම අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා ඒ සඳහා තිබිය යුතු විශාල පරිසරයේ බාහිර පරිසරේ වෙන්නලා දියලා තියෙනවා. අජහත වශයෙන් සඳහන් කරලා තියෙනවා හිටගෙන බෑ, ඇවිදින්න බෑ, නිදාගෙන බෑ, ඉඳගෙන කියලා. ඒක තමයි සුද්ධ පරිසරය. ඉතින් මේ දෙක අතන ප්‍රකාශ කරලා තියෙනවා කියන එක ඥානාරාම ස්වාමීන් ත්‍රිපිටකෙම පීරලා බලලා කියනවා හැම වෙලාවෙම මේක නොකියන්න සරුවචනන්සේ උත්සාහ කරලා නැහැ හැම වෙලාවෙම මතක් කරලා තියෙනවා. ඒක මේකට අපි එහෙම යොදා ගන්න පුළුවන්. ඒක නිසා ඒ ටිකෙන් සිද්ධ වෙන්නේ අරණ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශූන්‍යාකාරගත වෙලා, නිශීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ටිකෙන් අදහස් කරන්නේ මේ ඔපරේෂන් එක කරන්න මෙන්න මේ જાති තියටර් එකක් තියෙනවා. මේ ඔපරේෂන් එකට මේ වගේ ඒ ශල්‍යකාරයක් තියෙනවා. එහෙම නැතුව කරන්න බෑ කියලා. ඉතින් මේ ශල්‍යකාරය ගිහිල්ලා මේ ඔපරේෂන් එක කෙරුවට පස්සේ සිද්ධ වෙන්නේ සතිය ආධ්‍යාත්මයේ පිහිටන එක තමයි. ආධ්‍යාත්මයේ සතිය පිහිටීම තමයි ආරම්භයක් තියෙන්නේ අවශ්‍ය කරන අංගයකුත් තමයි ඒක තමයි මෙතනදි මේ අජත්තං ඒව සති සුපතිත්ථිතං හෝති කියලා කියන්නේ. ආනාපාන සති සූත්‍රයේ ප්‍රතිපත්තහන සූත්‍රයේ ඊට පස්සේ තව පරව තුනක් සඳහන් වෙනවා වේදනාන පස්සනා, චිත්තාන පස්සනා, ධම්මාන පස්සනා කියලා ඔක්කොමලා දන්න එකක්. ඒ ටික අර ඇතුළත හදාගත්ත, පදාගත්ත ගැම්ම බාහිරයත් එක්ක ගලපලා මේ සාමාන්‍ය ලෝකික ජීවත් වීම සඳහා අවශ්‍ය කරන්නා වූ ඒ අන්තර් සම්බන්ධතා පෙන්වනවා. ඒ පැලේ පළවෙනිම අවශ්‍යක තමයි අජත්තං ඒව සති සුපත්තිතං හෝති. ඉතින් ඒක කරන්න තමයි අපි මේ වගේ නේවාසික වැඩමුළු ලෑස්ති කරගන්නේ. අපි ඒකට තමයි මේ පැවිදි වෙන්නේ. අපි ඒකට තමයි මේ අරණ්‍යගත වෙලා කටයුතු කරන්නේ. ඒ මොකද ලෙඩ වාට්ටුවට ගන්නෝ ලෙඩ තීරයකට ගන්නෝ. ඉන්න තැන කරන්න බෑ මේක. ඉතින් ඒක සඳහා අපි ඉපදෙන කාලේ වෙනකොට ශාසනයේ ඔය කියන වපසරිය ඉතුරු වෙලා තිබ්බා. ඒක විශාල වාසනාවක්. හැබැයි ඔය වපසරිය 50 දශකේ 60 දශකේ 70 දශකේ තිබුණේ නැහැ. 70න් පස්සේ තමයි මිනිස්සු මේක පිළිබඳව යම් හැඟීමක් ඇති කරගෙන අවශ්‍ය කරන ආරණ්‍ය සීනාසන හදලා භාවනා මධ්‍යස්ථාන හදලා පරියන්ඛ්‍ය සක්මන කරන්න පුළුවන් පරිසර <clears throat> ඇති කරගත්තේ ඒකට අපිට ඇත්තටම පූර්වාදර්ශ දුන්නේ බුරුම රටේ. ඔය බුද්ධ ජයන්තියත් එක්ක බුරුම රටෙන් ගෙන්නවා රාජ්‍යානුග්‍රහය යටතේ ගුරුවරු ගෙනල්ලා ඒ ඇත්තෝ <clears throat> ලංකාවේ ශාසනය පිහිටුවීමට කටයුතු කරන අනික් රටවල්ට ගියා. ඒකවල තමයි පරිසරය සකස් කිරීම සිද්ධ කරලා දුන්නේ. ඉතින් ඒක අපි අපි ඉපදුනේ ඒ ලෝකෙට. ඒක අපි අර <clears throat> පස්මහා බැලුම් බලලා ඉපදුනා වගේ ඉපදිල්ලක් වෙලා තියෙනවා. අද වෙනකොට මේ වගේ මේ දුරු බෑ රටවල් වල පවා මේ අංග සම්පූර්ණ භාවනා මධ්‍යස්ථාන හැදිලා තියෙනවා. ඒ වගේම විවිධ පැති වලින් අය ඒක අගය කරමින් ඇවිල්ලා එහි දවස් ගාණක් ගත කරනවා. ඒක අපිට තේරෙනවා අපේ ඥාතීන්ද හෝ යාළුවන්ට කරගන්න බැරි තත්ත්වයක්. අපි කොහොම හරි ජාම බේරගෙන එන හැටිත් බලනකොට පේනවා මේවා තිබුණට, අපසාරිය තිබුණට, ඒක බුද්ධ විහිින්න ඕනකම තිබුණට හැමෝටම බෑ. ඒක හොඳට තේරුම් අරගන්න ඕනේ අපි ඉස්සරහට යන්න. ඉතින් ඒ විදිහට ඍජු කය ඍජු කරගෙන හිත පෙරට තියාගෙන සතිය පිහිටවනවා කියන්නේ ගියාම මතක තියාගන්න මේ අජ්ජත්තකයේ සතිය පිහිටීම සඳහා අවශ්‍ය කරන මැක්‍රෝ ඇන්ඩ් මයික්‍රෝ ක්ලයිමේට් එක තමයි ඔය පෙන්නන්නේ. ඒකෙදි වැදගත් වෙනවා Tamange කය පවත්වන ආකාරය. මේ කය පවත්වන ආකාරයේදී Tamanට පහසු විදියට වාඩි වෙලා ඒ සතියට සතිපට්ඨානෙට අනුග්‍රහ වෙන විදිහට කය තැම්පත් කරගෙන ඉන්න බැරි නම් එතකොට කයෙන් নানা ආකාර කරදර මතුවෙනවා. දරත පරිලහ මතුවෙනවා. කොහොම කරුවත් මතුවෙනවා. නමුත් අර ඉඳ ගන්නකොට මේ සුවසේ කය පරිහරණය කරගන්න දැන ගන්නවා. සුඛී අත්තානම් පරිහරාමි කියලා කියන ඕක තමයි තනි ක්‍රම මෛත්‍රී භාවනාව කියන්නේ. තමන්ට තමන් ශාරීරිය තැම්පත් කරගෙන සුවසේ ඉන්න බැරි නම් ඒක මෛත්‍රී කරගන්න බැරි නම් ඉතින් ඒ ශාරීරියෙන් ඉදිරියට මේ පැත්තට යන්න අමාරුයි. හුඟ දෙනකොට මේක ප්‍රශ්නයක්. එක තැනක වාඩි වෙලා තමන්ගේ කයට හිත දාගන්න අමාරුයි සමහරකට ඒක මානසික ප්‍රශ්නයක්. වියට්නාම් යුද්ධෙට ගිය ආම්තු කෙනෙක් කඳුබඩ ඇවිල්ලා ඉන්න වෙලාවේදී අපිට හම්බුණා ඉස්සෙල් ඉස්සෙල් වැඩ කරනකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේක හුඟ දෙනකොට තේරෙන්නේ නැහැ සුවසේ වාඩි වෙලා කය ඍජුව තියාන හිත ඇතුලට දානවා කිව්වහම මට ඉස්සෙල්ලා මේක ඇහුනේ ඇමරිකාවෙන් දැද්දි ජපන් මාස්ටර් කෙනෙක්ගෙන් එයාට කියලා තියෙන ඇස් එක වහගෙන මම දැන් මෙතන ඉන්නවා කියන එක නැත්තම් නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා අපි සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාව වඩන්නේ. ඒක බුදුජානක සඳහන් කරන්නේ අවේරෝ හෝමි අධ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තානම් පරිහරණ. ඉතින් මේ සුවසේ මම මගේ කය පරිහරණය කරනවා. ඒක තමයි ඥාන ගතිකයාට දීලා තියෙන වාක්‍යය. මේක දීපු ගමන් එයා අර යුද්ධ සෙබලේ වියට්නාම් රටේ වියට්නාම් ජාතිකයේ වියට්නාම් වීම නිසාම ඒ රටේදීම වෙන රටකින් කෙනෙක් ඇවිල්ලා වෙඩි තියලා මරනවා. ඇත් දෙක දිහා බලන්නේ තිබ්බා. එහෙම තමයි වියට්නාම් ව්‍යසනය සිද්ධ කරේ. එහෙම කරපු මිනිස්යාට කියනකොට මම සුවසේ පරිහරණය කරමු කියලා දවස් 3ක් එක දිගට ඇඬුවා. මොනම විදියකින්වත් Tamanගේ ශරීරයත් එක්ක සුවසේ වාඩි වෙලා ඉන්න බෑ. මොකද යාට තියෙන්නේ මේ ශරීරය පාවිච්චි කරේම සත්තු නොසන්ද. එහෙම නැත්නම් වෙන රටකට ගිහිල්ලා මේ ඒ රට විනාශ කරන්න. ඒක මානව ඉතිහාසෙ වෙච්ච බොහොම කැත වැඩක්. ඉතියා කියනවා දිග්ගටෝම ඇඬවලු. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට තැනකට ගිහිල්ලා පට්ටලක වාඩි වෙන්න පුළුවන් කියලා කියන්නේම අපේ විශාල මානසික සාක්ෂියක්. එහෙම නැත්නම් අපි ඉන්නෙම රුහිතට වාඩි වෙලා, නూరుට වාඩි වෙලා. ඊතර දොරේ වැඩ කරනවා බෑන කවදාකවත් සමමිතික නැහැ අපි. මේ වැඩේ කරනකොට ඒ තරම් අපි වැඩිට කො ද්වේෂයෙන් කරනවා නැත්නම් ආසාවෙන් කරනවා. ඒ වැඩේ සුවසේ කරන්නේ නැහැ. දැන් මෙතන වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ. වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. බෑ. ඔක අහන්න පූසෙක්ගෙන් පුළුවන්. ඒකයි මෙහෙම තමයි. නැත්තම් මාළු ටැංකියට මාළුවෙක්ගෙන් අහන්න ඌට පුළුවන්. මානවයට බෑ. මානවගේ ඉන්නේ ස්වරූපේ බලන්නේ ඉඳගෙන ඉන්න ස්වරූපේ හැදෙන ස්වරූපේ රුහිත තමයි ඉන්නේ. අරහ තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා ඒකට බුදු කෙනෙක් එන්න ඕන. කියලා දෙන්න මේ උඹට මනුස්සකමක් ලැබිලා තියෙන්නේ. මේ වැඩේ පටන් ගන්නට ඉස්සෙල්ලා මේ කය නිකන් මල්වත් එක තිබ මලක් වගේ හොඳට පිළියෙද කරලා තියාගන්න කියලා. ඒක කරන්න බෑ. ඒක කරන්න නම් ඉතින් ගිය ආත්මවල ඉඳලා ගිනාවු පාරමිතා ශක්තියක් තියෙන්න ඕනේ. ඒ තිබුණත් බෑ. බුදුහාමුදුරුවෝ හරියටම කියන්නේ මෙහෙම වාඩි වෙන්නේ කියලා. ඉතින් ඒ වාඩි වීමම සමහරකට ප්‍රශ්නයක් ඒ නිසා කියනවා අපිට භාවනා කරන්න බෑ. අපි යන්නේ භාවනා මධ්‍යස්ථාන අපිට පැයක් වාඩි වෙලා ඉන්න බෑ. ඒගොල්ලෝ හිතන්නේ අනිවාර්යයෙන්ම මේ බද්ධ පරියන්කේ ගහලා වාඩි වෙන්න ඕනේ කරන්න බෑ කියලා. ඒගොල්ලෝ කිව්වොත් ඉව නෑ නේ පුටුවකින් හුණත් භාවනා කරන්න පුළුවන්. ආසනයක වාඩි වෙන්නත් පුළුවන් කියලා. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඒක කවදාකවත් අහලවත් නැහැ දැකලවත් නැහැ. ඒ නිසා දන්නේ නැති කෙනෙක් මේ භාවනා මධ්‍යස්ථානට එන එකත් ලොකු දෙයක්. ඒගොල්ලෝ හදාගෙන තියෙන චිත්‍ර රූපයක්. ඒ චිත්‍ර රූපේ තියෙන නොහැකියාවල්. බුදුජානන්සේ පෙන්වන්නේ මේ හැම කෙනාටම සමාන හැකියාවල් තියෙනවා. සමාන දක්ෂකම් තියෙනවා. සමාන පින තියෙනවා. බහින්දවත් ක්‍රියාත්මක වෙන්නවත් බයයි. කරපු මනුස්සයයි නොකරපු මනුස්සයයි තියෙන සමාන කුසලතාවය සමාන potential and possibility එකක්. ඒගොල්ලෝ try කරලා බලන්නවත් කැමති නැහැ. ඉතින් එහෙම කරලා කයේ සහයෝගය ලබා ගත්තේ නැත්නම් මේ අජත්තන් හේව සති සුපත්තිකම් වෙන්නේ නැහැ. ඒ නිසා කොච්චර දෝ රිට්‍රීට් ගානක් කරන්න වෙයි පටල වාඩි වෙන්නේ කොහොමද කියලා දැනගන්න. එහෙම නැත්නම් මේ සමබරව ඇවිදින්නේ කොහොමද කියලා දැනගන්න. එහෙම නැත්නම් මේ දතක් මදින වෙලාවේ නාන වෙලාවේ බත් කන වෙලාවේ ඒ වැඩේට සමමිතිකව යෙදෙනවයි කියන එක ස්වභාවයෙන් මේක තේරුම් ගන්නත් ගොඩක් අල්ලනවා. අපේ භික්ෂුන් වහන්සේ නමක් ඉස්ලාම පැවිදි කරන්න යනකොට ශික්ෂාපද 30ක් විතර තියෙනවා. ඒ ශූර අඳින හැටි. ශික්ෂාපද 20 ගාණක් තියෙනවා. දාන ටිකක් වළඳන හැටි. ශික්ෂාපද තවත් 20 ගාණක් තියෙනවා. බණක් කියන හැටි. එයා මේ ගිහි ලෝකෙන් එළියට අරගෙන එයාට මේ සිවුරක් කන්නේ නැහැටි කොච්චරද ඇඳුම් ඇඳලා පුරුදු තියෙනවා. නම සිවුරක් පරිහරණය කරන රේ බුදුහමරගේ සිවුර නෙමේ. ඊට පස්සේ දාහනේ පිටක් වළඳන හැටි. ඊට පස්සේ මේ බුදුහමරගේ බණක් කියන හැටි සිල්පදයක් සමාදන් කරන හැටි. ඉතින් ඒකෙදි පේන තියෙනවා ඒතර අවුරුද්දක විතර කෝස් එකක් තියෙනවා. පැවිද්දෙක් සූදානම් කරනකොට ඉතින් ඒ දක්වා විස්තර බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. අරගෙන බැලුවොත් සුද්ධ කුරානේ ওই ටික විතරමයි තියෙන්නේ. එහාට යන භාවනා ක්‍රමයක් නැහැ. ඒක තියෙන්නේ ආචාර ධර්ම ටිකක් විතරයි. ඒ නිසා මේගොල්ලෝ වැඩක් කරන්න ගියාම ඒ වැඩවලදී හරියට ඔක්කොම ලියලා තියෙනවා. හැබැයි එහෙම වෙලා කරන්නේ මොකද්ද කියලා අහුවොත් ඒක ඉතින් පල්ලියට ගිහලා තමයි කරන්නේ. දෙයනාන්දගේ මනාපේ තමයි. දෙයනාන්දගේ අනුකම්පාව තමයි කරන දෙයක් නැහැ. යම් කිසි කෙනෙකුට එහෙම පරිසරයක් ලැබිලා එහෙම නැත්නම් හිත සුව දෙන පරිසරයක් ලැබිලා ඒක බුදු කෙනෙකුට හෝ එහෙම නැත්නම් වැඩි වැඩිමහල් කෙනෙකුට භාවනා කරනකොට වාර්තා කරන්න පුළුවන් උණයි කියලා කියන්නේ මේ අපි ගෙනාවු සංසාරික කුසලය මුදුන්පත් වෙන අවස්ථාවක්. ඒක වුණාට පස්සේ කලිත දෙය කියන එක විතරයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. හැබැයි කියනවා මේ දේ පටන් ගන්න නම් මෙන්න මේ මූලික පපසරිය අවශ්‍යයි කියලා. ඒකේ මේ උපක්ෂේස සූත්‍රයේදී සර්වචනන්සෙට හිත හොඳටම අමාරු වෙන වැඩක් වෙනවා. කොසඹෑනුවර ඉන්න සංඝයා ගැටුමක් ඇති කරගෙන සර්වචනන්සෙට නොකිය කියන ඔබාන්තික වැඩක් බලාගන්න අපි මේක බේරගන්නවා කියලා. සර්වචනන්සේ හිතගෙන ગાථා හයක් කියලා යනවා යන්නේ. ගිහිල්ලා එක ස්වංශනමක් කම්මනේ ස්වංශේ තනියම ජීවිතයට කියනවා ස්වංශ ආසවල් තන තුනමක් ඉන්නවා. හරිම සමගින් ඉන්නේ කියලා. ඊළ පුතන්සේ බොහොම සුහදව එකතු වෙලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කිම්බිල ස්වාමීන් වහන්සේ ඇතුළු කට්ටිය. ඊළා කතා කරලා මත්තමට ආවට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි පුදුම සතුටින් සමගියෙන් ජීවත් වෙන්නේ ඇඟවල් තුනකින් හිටියට අපි එක හිතින් ඉන්නේ කියලා. මං අරයාගේ හිතෙන් තමයි මම මේ ජීවිතයට අවශ්‍යතාවය මට තේරෙනවා. එතකොට අහනවා බුදුරජාණන් වහන්සේ මේ වගේ පරිසරයක් තමනට පස්සේ දැන් ඔබ මොකද කරන්නේ කියලා. එච්චර වටිනා අපිට තේරෙන්නේ නැහැ. ඔක ලොකු වටිනාකමක්. නමුත් හරි වටිනවා. උනාට පස්සේ මොකද කරන්නේ? ඒකට කියනවා අපි සතිය පිටවමු. අපි ආනපන සතිය කරමු. අපි සතිපට්ඨානෙ වඩමු. එහෙම කිව්වට බෑනේ දැන් බුදුරජාණන්සේ දෙන්න eBay report එක. එන්න මෙහෙමයි වඩනකොට වෙන්නේ කියලා. ඉතින් මේක තමයි අපෙන් ගිලිහිච්ච බෞද්ධ සංස්කෘතිය. දැන් අපි මොනවද අහන්නේ දැක්කොත් කවුරු හරි? දැන් අපි මොනවද කරන්නේ විවේකයක් ලැබුණොත් අපට? දැන් අපි හම්බෙන වස්තුවෙන් දැනුමින් හදනවා දීවික ස්ථානයක් නෑ. මේ මොකද්දෝ වෙලා තියෙන. ඒක අදාළ නෑ බනට. නමුත් මම මේ කියනවා. ලැබුණොත් වෙලාවක් අජත්තං ඒව සති සුපත්තිකං හෝති. ඒක සඳහා ගත කරන්න ඕනේ අර පරිසරයේ සාති වුණාට පස්සේ තමයි. ඉතින් මේ දවස් හතක් පහක් හයක් ඔයගේ භාවනා කරනකොට අපිට එකක් පැයක් දෙකක් තුනක් සමහරලාට ඔය කියන පදම ලැබෙනවා. හැම වෙලාවෙම ලැබෙන්නේ නැහැ. ලැබුණට පස්සේ මෙච්චර වටින වපසරියක් ලැබිලා මෙච්චර ලැබෙන තැනක් ලැබිලා දැන් සතිය පිහිටියද කියලා කොහොමද දන්නේ? මේ සතිය ඔය කියන දේද මම මේ ආශ්‍රව ප්‍රසවාස කරන මේ ශක්තියෙන් හුස්ම ගන්නවයි කියන එකද මේ වෙන්නේ කියන එක තව කෙනෙකුට ඒත්තු ගැන්වීම මේ භාවනාව ක්‍රමයේ තියෙන සුවිශේෂී දෙයක් ඒක තමයි ඒව බලව කියලා පෙන්වන්න පුළුවන් දේ. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් නම් මම මේ නැතුව හිටපු සතියක් මට දැන් පිහිටියා. මම සතිය ඇතුව හුස්ම දෙකක් ගත්තා සතිය නැතුව හුස්ම මෙච්චර ගාණක් ගත්තා කියලා ඒ දේ වෙන් කරගන්න පුළුවන් නම් ඉතින් එහෙමනම් අර වපසරියට ලැබපු පරිසරයට අපි නම් ජම් ගෞරවයක් දීලා තියෙනවා. නමුත් ඒ වෙලාවේදී මට එහෙම සතිය පිහිටියද නැද්ද කියලා සපේලා උත්තර දෙන්න බැරි නම් එහෙම නැත්නම් වෙරිෆයි කරන්න බැරි නම් ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි නම් එහෙම නැත්නම් සපේලා කියන්න බැරි නම් කදාකවත් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. හරියන්නේ ඉඳ තියෙනවා. වැඩේ යන්නේ ඉඳ තියෙනවා. නමුත් ඉදිරියට යන්න අත් අත්කලක් දී ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේ අජත්තං ඒව සති සුපතිච්ඡතං හොති කියනකොට මේ සතිය පිහිටියද නැද්ද කියන එක. ඒක තමන්ගේ චරිතයෙන් සපෙලා කියන්න පුළුවන් වෙනවා. ඒ චරිතයෙන් සපයා කියමන තමයි ආධ්‍යාත්ම ජීවිතේ පටන් ගන්න. මෙහෙම නැත්නම් ඒ නෙමියාව. ඒක තමයි මෙච්චර ගානක් භාවනා කරලා තියෙනවා මෙච්චර හුස්ම ගානක් ගත්තා. මෙහෙමයි මෙහෙමයි කිව්වට මේක සතියෙන් ගත් එකක්ද නැද්ද කියන එක කාට හරි සපේලා කියලා දෙන්න බැරි නම් එහෙමනම් ඉතින් අරක මේ ගංගටීනි කැපුවා වගේ තමයි වෙලා තියෙන්නේ. ඒක මට මුලින් ඉඳලම තේරිච්ච දෙයක් තමයි නැත්තම් මම මේ පාරේ යන්න සතුටු වෙච්ච දෙයක් තමයි මේ සතිය කියන එක විතරක් අනෙක් කිසිම චෛසිකයක නැහැ ඒක වෙරිෆයි කරන්න පුළුවන් ඒක සංදර්ශනය කළ පෙන්වන්න පුළුවන් ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නමුත් ඒක සඳහා දැන් ඉන්න ගුරුවරු එක්කෙනෙක්වත් උත්සාහ කරන්නේ නැහැ ඒ නිසා කරන එක කරනවා හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. නමුත් ඒ sannivedane වෙන්නේ නැත්නම් ටච් එක ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේදී සර්වචන්නාංශයේ තමන් වහන්සේගේ සාර සංඛ්‍ය කල්පලක්ෂයක අත්දැකීම්නුයි මේ අද සතියට ආපු කෙනා දැන් පටන් ගන්න එක් කරා. අතර මේ ගනුදෙනුව කරගන්න බැරි වෙයි කියලා තමයි සතිපට්ඨාන සංඛ්‍ය කිස්සලා හිතුවේ. ඒකට තමයි භාවනා බණනෝ කියන්නේ හිතානේ තියෙන්නේ. මම මෙච්චර අමාරුවෙන් හොයලා තමයි දැනගත්තේ මේ ගත්තේ හුස්ම සතියෙන්ද මම මේ වම දකුණ තිබ්බේ සතියෙන්ද මම මේ දත්ම දින්නේ සතියෙන්ද මම මේ බක්ටි කන්නේ සතියෙන්ද මම මේ නාන්නේ සතියෙන්ද කියලා කොහොමද දැනගන්නේ ඒක මානවයට විතරක් කළ හැකක් ඒක හරි විදුහුරු වැඩක් ඒක තව කෙනෙකුට sannivedana කරන්න පුළුවන් වැඩක් ඉතින් ඒක ගැන උනන්දු නැතුව භාවනා කරනවා නම් ওই අජත්තං යේව සති සුපත්තිත්තං හෝති කියන කතාව කියන්න බෑ. ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්, ලෙක්චර් එකක් දෙන්න පුළුවන්, ගිහිල්ලා ටෝක් එකක් දෙන්න පුළුවන්. මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි කියලා. නමුත් අනික් කෙනා ඇල්ලුවද නැති කියලා කොහොමද දන්නේ? අපි කියනවා කන්ටැක්ට් වුණාද නැත්නම් කනෙක් වුණාද නැද්ද කියලා කියන්න බෑ. එහෙම කරලා කරලා තමයි අපිටත් ඔය ඉඳලා හිටලා කනෙක් වෙන්නේ. ඒ නිසා හුස්ම ගත්තේ සතියෙන්ද නැද්දෝ එහෙම නැත්නම් මේ හුස්ම සතිය මේ හුස්ම සතිය නෙවෙයි. කියන එකේ මූලික ලක්ෂණ ටික පසුකාලීන ආචාර්යවරු පුළුවන් තරම් හොයලා තියෙනවා. මේ ආධුනිකයෙකුට දෙනකොට ආධුනිකයෙක් නෙවෙයි කිය ඔක්කොම ආධුනිකයෝ තමයි. දෙනකොට කොහොමද ඒක මේ sannivedanaya කරන්නේ කියලා. ඉතින් ඒක සඳහා සතිය හරි මොකක් හරි ගත්ත අරමුණක සතහන ආකාරය සහ ස්වභාව ලක්ෂණ කියලා ප්‍රධාන තුනක් දැනගෙන තියෙනවා සති ප්‍රවිෂ්ඨයේදී. අපි යම් අරමුණකට මුණ දැම්මා නම් <clears throat> ඉඳගෙන කරන ආනාපාන සති භාවනාව හෝ එහෙම නැත්නම් ඇස් දෙක ඇරගෙන කරන සක්මන් භාවනාව හෝ එහෙම නැත්නම් අපි එදින්දා වැඩ වශයෙන් මේ භාවනා වශයෙන් නම් කරේ නැත්නම් බුරුසු අතට අරන දත් මදිනකොට හෝ පත්පිඟාන අරගෙන බට්ටියක් කරලා කටේ තියා ගන්නකොට හෝ එහෙම නැත්නම් නානකොට හෝ ඒ කරන වැඩේ තේරුම් ගන්න පුළුවන් අහක් තුනක්. සතහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ කියලා. ඊට වැඩි විස්තර වෙන තැනුත් තියෙනවා මහනිදාන සූත්‍රය. නමුත් මේ තුන ඇති කියලා මට හිතෙනවා. ඒක නිසා අපි කාට හරි උපදේශයක් දුන්නට පස්සේ නැත්නම් අපිට උපදේශ ලැබුණාට පස්සේ අපි තව කෙනෙකුට වාර්තා කරනවා නම් ඔය කියපු විදිහට වපසරියක් මට ලැබුණා. ඔය කියන විදිහට මම <clears throat> කය පట్టල කරලා තියාගත්තා. පట్టල කරලා තියාගන්නකොට මට ගොඩක් වෙලා යනකම් ඔය සතිය පිහිටියේ නෑ. මම හුස්ම තමයි ඉස්සරහින් තියාගත්තේ. මම එක වෙලාවක ගිහිල්ලා ගිහිල්ලා එක වෙලාවක මට මෙන්න මේ විදිහට මේ හුස්මත් භාවනා කරන හිත නැත්තම් මානසිකාරය සම්පාත වුණා කියලා. ඒකට කියනවා මුලිච්ච වෙනවයි කියලා කියනවා. එහෙම නැත්නම් ආපాతගත වෙනවයි කියලා කියනවා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ඇවෙනියුඩ් කියලා. කෙලින්ම හිත වැටෙනවා ඒකට. එතනදී අනිවාර්යයෙන්ම ඍජු දැනීමක් ඇති වෙනවා. අස්පන අපිට කියලා එකට කියන්නේ. under your very nose. ඒ පළවෙනියෙන්ම හිතක් යමකට ඍජුවම මුණ දුන්නාට පස්සේ ඉස්සල්ලාම හිත කරන්න එකේ සටහන ගන්න එක. අපි අර ස්නැප්ෂොට් එකක් ගත්තා වගේ. ඒ සටහන හිතේ රැඳෙනවා. ඊගාවට එන තව එකක් නම් අර සටහන වැඩි වෙලා හිතේ හිටින්නේ නැහැ. එහෙමම අරමුණු වෙන එකේව මාරු වෙනවනම් හරි අමාරුයි අපේ හිතට මේ සතිය පිහිටවන්න ඒක කියනවා තිර සංඥා පදඨානා කියලා. අපි ස්ථිර දෙයක් තියාන ඒකම බලබලා බලබලා ඒක සතහන ගැනීම තමයි මේ උග්ඝහ නිමිත්ත ආදි වශයෙන් කරන්නේ. අපි කොහොම කසින භාවනාවක් කරන්නේ ඒක තමයි. පිටියේ මොකක් හරි කසින මණ්ඩලයක් තියලා ඒක දිහා බලාගෙන ඉන්නවා ආයත් එක වහලා බලනවා මේක උකහා ගත්තද කියලා. උග්ගහ උග්ගහද කියලා. ඊට ආයෙ නැත්තම් ආයෙ බලන්න. බල්ල බල්ල බල්ල බල්ල ඒ සටහන ගන්න. ඒ වගේම ආශ්වාසයක් කෙනේන වතාවේ ආශ්වාසයේද මේක වෙන්නේ කියලා බලන්න ආශ්වාසයේ තියෙනවා නයිසර්ගික ලක්ෂණයක්, සලක්ෂණයක්. ඒකටම ආවේනික ලක්ෂණක්. ඒක ප්‍රශ්වාසයෙන් වෙනස්, පිම්බීම හැකිලිම වෙනස්, වම දකුණෙන් වෙනස්, දත්ම දිනායි වෙනස්. ආශ්වාසය කියන්නේ මේකමයි කියන්නේ. අන්න ඒ ලකුණ ඒ ඒ සටහන දැක ගන්න පුළුවන් වුණා නම් ඒක ඕන තරම් ලක්ෂ කෝටි වාරයක් නැවත නැවත කර කර බලන්න. අන්නේ සටහන් එකක් නෙවෙයි කියන ගොඩක් තියෙනවා. හැබැයි තමන් අල්ලන්නේ තමන්ගේ ආවේනික සංසාරගත ලක්ෂණ වලට තමයි. හුස්ම දකින්නේ කොහොමද? ආශ්වාසය දකින්නේ කොහොමද? ඒක නාස්පුඩු පුරවාගෙන යන හුස්ම රැල්ලක් වගේ පේනවද? එහෙම නැත්නම් රස්නියක් වශයෙන් පේනවද? එහෙම නැත්නම් දිග පිටිමැදීමක් වශයෙන් පේනවද? කොට පිළිමැදීමක් වශයෙන් පේනවාද ආදි වශයෙන් ඒ සිදු වෙනකොට ඒ ඒ ඒ සතහන ගන්න ඒ වෙලාවෙම බලන්න ඕනේ ඉස්සල බලලත් බෑ පස්සේ බලලත් බෑ පෙරපසු නොවේ බලන්න ඕනේ අනිතිකේ අන්‍ය විහිිත වෙන්නේ නැතුව හිත දෙතෑවර වෙන්නේ නැතුව තියෙන්න ඕනේ ඒකටම හිත යන්න ඕනේ යනවත් එක්කම මේක ඉතාමත් වැදගත් දෙයක් බව යෝගාවචර දැනගෙන තියෙනත් ඕනේ ඒකට මයින්ඩ් සෙට් එක තියෙන්න ඕනේ මේක තමයි දැස ගන්න තැන. ඊට අමතරව පස්සේ වගවීමක් වෙනවා යෝගාවචරයට මේක තව කාට හරි වාර්තා කරන්නේ කොහොමද කියන එක. ඒකට දේශනා කියලා කියන්නේ. ඉතින් මේ හතර අපි උපත්තියම අපිට ලැබිච්ච මනසේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ඉස්කෝල අධ්‍යාපනයේ පලාතක මේක නැහැ. කවුද හොයාගත්ත දෙයක් අපිට ඇවිල්ලා වක් කරනවා. අපි ඉතින් gediy පිටින් දිලගෙන ඉන්නවා මිසක් මේ වගේ ටච් එක නෑ. මේ වගේ ප්‍රත්‍යක්ෂණේ නෑ. ඉතින් ඒක නිසා මේ ආනාපාන සති භාවනා මේ කියන විදිහට අජත්තං හේව සති සුප්පත්තිතං හොති කියන එක නොකරපෙන්නකොට කියලා දෙන්න බෑ. මොකද කරන එක නම් මේක පරීක්ෂා කර කර බලන්න. ඉතින් ඒක නිසා ඒක සතහන් කරාන යම් කිසි කෙනෙක් මම වාඩි වුණා වාඩිලා මෙන්න මෙච්චර විතර වෙලාවක් ගියාට පස්සේ මට මේ හුස්ම මෙන්න මේ විදිහට වැටුණා ඒක හුස්ම කින්ගේ මේ අදහස් කරන්නේ ඇතුළට ගන්න එක ආශ්වාසය කියලා ඊට පස්සේ ප්‍රශ්වාසයෙන් වෙනස් නේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසය වෙනස් නේ එතකොට ඒ ආශ්වාසයේ බල්ල ඉවර වෙන නිසා ප්‍රශ්වාසය එනවා එතකොට යෝගාවචරයට පුළුවන් වෙන්න ඕන දැනගන්න මේ ආස්වාද වාරේ මේ ප්‍රස්වාස වාරේ කියලා. ඉතින් ඕක ලියනකොට ලොකු සංසි කියනවා ඒ යෝගාවචර දක්ෂණම් පෙර ඉඳලා ගෙනාන ගෙනල්ලද පාරමිතා ශක්තියක් නම් එයාට ඒ ආස්වාසේ ලාවේ ආස්වාසේ සලක්ෂණය ආස්වාසේ ස්වභාව ලක්ෂණය ආස්වාසේ නයිසර්ගික ලක්ෂණ ලකින ගමන් එයාගේ අන්වේ ඥානෙ වැඩ කරනවා ණයවිපස්සනා වැඩ කරන එක ප්‍රස්වාසයේ නෙවෙයි කියන. ඒකත් ආස්වාසයේම කරක් එකක්. මේක ප්‍රස්වාසයේ නෙවෙයි. ඊට පස්සේ ප්‍රස්වාසයට යනවා. ප්‍රස්වාසයට ගියාම අර වගේම දිග බව, කෙටි බව, පීරි ගෑවෙන බව, උණුසුම, සිසිලස මොකක් හරි දැනිලා. ඒක ප්‍රස්වාසය නෙවෙයි කියලා දැනෙන. ඒකට හරි කන්ට්‍රාස්ට්. පරිච්ඡින්න ඥානයක් උතන පහළ වෙනවා. එක චිත්තක්ෂණයකට උනා. අන්න එතෙන්දි කියන්න පුළුවන් මේ සටහන කියන <coughs> ක්‍රියාපටිපාටිය හරහා යෝගාවචරයා මූණට මූණ දාලා ඉන්නවයි කියලා. එහෙම නැත්නම් ආපాతගත වෙනවයි කියලා. අපි දෙමළෙන් කියනවා මුලිච්ච වෙනවායි කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ඇවෙනියු වෙනවායි කියලා. කෙලි මේකට මුණ දෙනවායි කියලා. ඉතින් මේක ලක්ෂ කෝටියක් දවසකට පිරගේ අරමුණු වෙනවා යනවා. ඉතින් ඒව අපිට මතක හිටින්නේ නැහැ. මතක තියෙන්නේ කාමයට අදාළ ටික විතරයි. ජාතිය බෝ කරන්න ඕන දේවල් ඔක්කොම මතක හිටිනවා. නැත්නම් ද්වේෂයේ තියෙනව හොඳට මතක හිටිනවා. අනිත් ඒවා එක පැය 24ක් ඇතුළත 150කට වැඩි ප්‍රමාණයක් මතකයේ ආකට යනවා. දැන් hard disk එකේ එච්චර ඉඩ නැහැනේ. ඔක්කොම තොරතුරු දාගන්න බෑනේ. අපි දාගන්නේ අපිට කාමයට අදාළ තොරතුරු සහ ද්වේෂයට අදාළ තොරතුරු තමයි. නමුත් ආනාපාන කියන්නේ කාමේ නෙවෙයි. ආනාපාන කියන්නේ ද්වේෂයත් නෙවෙයි. නිසා ආනාපානය කරගෙන යනකොට නිදිමත නම් එන්නේ ඉඩ තියෙනවා. ඒක බොහෝම කිට්ටු වැඩක්. මොකද මේක කාමයක් නෙවෙයි නං ද්වේෂයක් නෙවෙයි නම් හිත ඉන්ට්‍රස්ට් එකක් ගන්න නැහැ. හිතට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. මේ බුදුහාමුදුරු කියපු නිසා මේ හත් අවුරුද්දක් ඇතුළත ප්‍රතිඵල ලැබෙන නිසා මූලිකව පටන් ගන්නකොට මෙලෝඩියක් තේරෙන්නේ නැතුව ඉදිරියට යන ගමනක්. ඉතින් මේ සංසිද්ධිය තමයි සතිය මේ සමාවෙන්න මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. මේ වෙලාවේදී අපිට තාම අපිට කිසිම අතවාසියක් ලැබෙන්නේ නැහැ ආයෝජනයක් විතරයි තියෙන්නේ. මේ සතහන බලන්න හිටියනම් ටික වේලාවක් යනකොට එයාට පේනවා ටික වේලාවක් කෙනකින් අදහස් කරන හුස්ම රැලි කීපයක් ආශ්වාස රැලි කීපයක් ප්‍රශ්වාස රැලි කීපයක් මේ ඉස්සල්ලාම දැකපු ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙන් වුණා වගේම ඒ ආශ්වාසයේ ඊගාවට එන ආශ්වාසෙමුත් පුංචි වෙනසක් තියෙනවා ඊගාවට එන ආශ්වාසෙත් පුංචි වෙනසක් තියෙනවා එතකොට ආශ්වාසයේ දිගේම පුංචි ආකාරමේ වෙනසක් ඇති වෙනවා ඉස්සල සටහන දැකලා ඊගාවට ආකාරය දකින්න කියන්නේ එන්නේ එන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ කෙටි වෙනවා, දික් වෙනවා, ප්‍රිය වෙනවා, අප්‍රිය වෙනවා, ලං වෙනවා, දුර වෙනවා, ගොරෝසු වෙනවා, සියුම් වෙනවා, පහු වෙලා දකින්න වෙලාවල් තියෙනවා. ඉස්සර වෙලා කලබල වෙලා ඉස්සර වෙලා බලන්න හදන වෙලාව තියෙනවා, දකින්න වෙලාවම සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා. 11 ආකාරයක් තියෙනවා. ඔය 11 ආකාරය දකින්න ඉස්සලා සටහන දැනගන්න ඕනේ. ඒකලා දැනගන්න ඕනේ කි ඉවර නෑ. ඒක පටන් ගන්න විතරයි. දිගට කරගෙන යන්න තමයි මොකද ආස්වාද එච්චර ප්‍රේමනක ප්‍රේමනාපාරමුණක් නෙවෙයි කරගෙන කරනකොට මෙයාට සතහන සහ ආකාර කියන දෙකම තේරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ උසෝදකම පටන් ගත්තා. නෑදෑකම පටන් ගත්තා. ධන දෙනුව ඇයි හොඳයි පටන් ගත්තා. ඒකෙදී අර යෝගාවචරයේ පුදුමාකාර යෙදුමක්. එහෙම කරගෙන කරගෙන කරගෙන යනකොට ලැබෙන දැනෙන දේ තමයි වැඩි වෙලාවක් හුස්ම දිහට දාගෙන ඉන්න පුළුවන්. එහෙම ඉන්නකොට මේ හුස්මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ ආස්වාද ප්‍රසාදකේ සුවිශේෂී වෙනස්කම් දෙකක් තියෙනවානේ අර කැත්තුල් වෙනවා මේක පිට වෙනවා නාස්පිට පුරවාගෙන යනවා කියලා අන්තිමට ස්වභාව ලක්ෂණට එනකොට මේ ආස්වාද සහ ප්‍රසාද දෙක අතර සමානතාවය එන්න පටන් ගන්නවා දෙකම වායෝ පොට්ටබ්බ ධාතු දෙකේම තියෙන්නේ සම්තිරණ ඇකිලෙන් රුම්බන ගති අපි ඉස්සෙල්ලා දකින්නකොට මේ දෙන්න දැක්ක දෙන්නෙක් විදියට ඉතින් දැන් මේ ටිකට එනකොට මේ ස්වභාව ලක්ෂණ එනකොට යෝගාචරය කන්ෆියුස් වෙනවා. දැක්කේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා එකිනෙකට ආවේනික එකිනෙකට අත්‍යන්ත ලක්ෂණනේ. ඕනම දෙයක් මේ ලෝකේ බලන්න හිටියොත්. ගාක් වෙලා බලනකොට ඒ දේ තවල් බොහෝ දේවල් අතර කලවම් වෙලා දිය වෙලා නැති වෙලා යනවා. එක එකක් වෙන් කර කර දකින්න එක තියෙනවා කියලා තමයි අපි වෙනම ගෑණියක් ගන්න හදන්නේ. එහෙම තියෙනවා කියලා තමයි අපි වෙනම නමක් අපිට තියෙන්නේ. වෙනම ෆොටෝ එකක් තියෙන්නේ. પાස්පෝර්ට් තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ අපි එක්කෙනෙක් අනන්‍යතාවය කියලා එකට කියනවා. අන්‍ය නොවන මේක දැන ගැනීම සඳහා. ඒක තමයි අද ලෝකෙ මේ දුවන්නේ. නමුත් ඔක්කොම මිනිස්සු කියන එක අමතක වෙනවා. ওই අනන්‍යතාවයට යන්න යන්න අපිට මනුස්සකම නැතිලා යනවා. මේ ස්වභාව ලක්ෂණ වලට යනකොට කොයි කොනෙන් පටන් ගත්තත් ඇතුළට යනකොට සතන් ආකාරගේ වාගෙන යනකොට එයාට තේරෙනවා හැම එකේම ස්වභාව ලක්ෂණ වගේක් තියෙනවා ඒව අති සියල්ලම සමානයි. ඒක තමයි යෝගාවචරය ඇති සතහනක ලියෙවෙන්නෙම නැති දෙය. අඩු ගානේ ආස්වාද ප්‍රසවාස දෙක සමාන වේගන එනකොටත් එයා භාවනා කරනලා ගාලා යනවා. සතිය කැඩිලා වෙන්න ඇති. එපා වෙලා වෙන්න ඇති කියලා. මොකද අපි කැමති නෑ තව කෙනෙක් එක්ක සමාන වෙන්න. අපිට තියෙන්නේ අපේ අනන්‍යතාවට පෘ탁 පෘ탁 කියලා. උගතම් පෘ탁ජනක හැටි. මේ මම කියන්නේ එයා තමයි. එයා කියන්නේ මම තමයි. මේ වස්තු උඹේ තමයි, ඒ වගේ මගේත් තමයි. අපි කැමති නෑ. ඒක මේ නඩුවකට ගිහිල්ලා ඒ මිනිස්සයා මේ තවණියගේ හරකහරකම් කරනවා. ඒ නඩුකාරයවලු විශ්මතා මේ චෝදනා කරන එකන හරක හොරකම් කරවද හරක උගේ උගේ මගේ කිව්වලු ඊට පස්සේ නඩුකාරයවල චෝදනා කරන එකනගේ මේ කියන කතාව ඇත්තද කියලා ඒක ඇත්තයි කියලා ඉතින් නඩුවක් නැහැ නේ ඔය එන යන යන්නේ කිව්වා හරක උගේ හැබැයි උගේ මගේ උගේ කියන්නේ හරක බඳින ලණුවට ඒක බැලලා හිටියේ මගේ ලණුවෙන් ඉතින් මම ලණුව අරන් ගියාට හරක අරන් ගියේ නෑ හරක බැඳලා හිටියේ හැබැයි නඩුකාරට මේක තේරෙන්නේ නැහැ. අරක උගේ උගේ මගේ කිව්වම මේ චෝදනා කරපෙන්න නැත්ත ඒගොල්ලෝ මේ කියන කතාව ඇත්ත කියලා. ආරුවටත් ඕක කලබල වෙලා උගේ නම් උගේ තමයි. අරුකල මම හරකගෙන ඉති නෑ මම උගේ අරගෙන ගියේ. හරක පිටිපස්සෙන් ආවා. නඩු ඉවරයි. ඉතින් මේ වගේ දෙයක් වලින් නඩු පරිදිනක තමයි නඩු කියන්නේ ඔන්න ඔව්වට. කවම දායක සාධාරණයක් ඉෂ්ට වෙන්නේ ඔය දෙන්නකම් පච අරබයක් විතරයි තියෙන්නේ. ඒ වගේ තමයි මේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කරලා දකින්න තාක්කල් අපි පෘථග්ජනයි. කොයි වෙලාවක හරි මේ දෙකම සම වෙලා මේ දෙකම වායෝ පොට්ටප්ප ධාතුවට යනවා නම් ඔන්න ඔය කියන අවුරුදු 7න් එන වෙනස සිද්ධ වෙන්න පටන් ගන්නවා. අපි කැමැතිද අපිට පුළුවන් මේකට අනුග්‍රහ කරන්න අපිට පුළුවන් ද පටන් ගන්නකොට මේ කියන මයින්ඩ්සෙට් එක හදාගන්න අපිට පුළුවන් ද පටන් ගන්නකොට මේ කියන සම්මාදිට්ඨිය හදාගන්න ඉතින් ඒක තමයි මේ භාවනාවට බලපාන ප්‍රධාන සාධකේ නැත්නම් ප්‍රත්‍යක්ෂයෙන් බලපාන ප්‍රධාන සාධකේ. ඒක කෙටියෙන් කියන්න තියෙන්නේ ආනාපානි කරන් ඉස්සලා rahat වෙලා ඉන්න ඕන වැඩි කරා. ඉතින් කොහොමද කරන්නේ? ආනාපානි නම් කරනවා නයි පිබිනවාගේ හොස් හොස් ගාලා පිබිනවා. හුස්මත් ගන්නවා. කොච්චර කෙරුවක්වත් මේකේ සටහන මේමයි ආකාරය මේමයි ස්වභාව ලක්ෂණ මේමයි කියලා කියන්නේ මොන පිසු දප්ප ඌව මේ මේ අනවශ්‍ය දැනුමනේ හුස්ම ගන්න ඌව ඕනේද හුස්ම ගත හැකි ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි මේ මේ ditthේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා කියන මේ ප්‍රත්‍යක්ෂණයට යnderන් ওই ටික දැනගන්නවා. ඉතින් ඒ ටික කියලා දෙන්න ගියාම යෝගාවචරෝ ගාන අඩු වෙනවා. ඔක්කොම වෙන්න මම අවුරුදු 7න් භාවනා කරලා මෙච්චර ගානක් ගවන රාහත් කරනනම් කියවන මේ ශාලාව පිරෙයි. මම ඒකට උඹට කොටක් තියෙනවා. උඹ ගන්න ගන්න හොස්ම හැකිතරම් හුස්ම මේකේ ස්වභාව මේ සතහන බලපන්, ආකාරය බලපන්, ස්වභාව ලක්ෂණ බලපන් කිව්වොත් ඩබල් මැත්ස් ක්ලාස් එකකට ගියා වගේ. ඕගනික් කෙමිස්ට්‍රි උගන්වන්න ගියා වගේ. ඒ ජෙන්සා ගුරුවරු උගන්වන්නේ නැහැ. ඒක තියෙනවා, පැහැදිලිවම තියෙනවා. ඒක සර්වචන්නාංශේ මහා නිදාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඕනම දෙයක් වෙනකොට හඳුනගන්න. ඒකට ලිංග නිමිති ආකාර උද්දේශ කියලා හතරක් තියෙනවා. ওই හතරේ යම් වෙනසක් ඇති වෙච්ච ගමන් ඒ වස්තුව අනික් වස්තුවෙන් වෙන් කර ගන්නවා ගන්න බැරි වෙනවා. ඒ වගේ දෙන වටිනාකම් නැති වෙනවා. එතකොට අපි හිත කියන්නේ මේ වස්තුව නැති උනායි කියලා. වස්තුව මොකක්වත් නැති වෙලා නෑ. ඒකේ සතහන ආකාරය ලිංග නිමිති උද්දේශ වෙනස් වෙලා. වෙනස් වුණාට පස්සේ ආ අඳුරගන්නේ ඒ සිරිමාව කියන ගණිකාවේ ඉන්න කාලේ ඒක රැයකට පවු 1000ක් විතර වගේ. එන ලස්සනයි. ඉතින් ආම්දු කෙනෙක් ෆ්‍රස්ට්‍රේටඩ් වෙන්න පටන් ගත්තා. මේ ගෑණි දැකලා මේ ගෑණි නැත්තම් කරන්න බෑ කියලා එන්න එන්න නොකන බෙඳලා උණ ගෑනිලා මල විකාරයක් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අන්තිමට බුදුරජාණන් වහන්සේට පණිවිඩය ආරංචි වුණා. මේ මන මේ ආම්රුන්ට ජීගේ අතරින්ද හදනවා මේ මෙයාට මේ සිරිමාව අවශ්‍ය කියලා. එයා එයා නගරසෝබිනිය රටේ හිටපු. අභාග්‍යයකට හෝ භාග්‍යයකට ඒ කියනකොටම දවසේම රෑ සිරිමාව මැරලා යනවා. බුදුහාමරෝ කියනවා රජුරණ පයින්ඩක් කරන වහාම මිනියට අරසාව සලසන්නේ කියලා. නැත්තම් රිහිවල්ලු කනවනේ, කපුට කොටනවනේ. ඒ දවස්වල මේ වගේ මේ ඉවර නැති සෝම්කොතර ගිහලා දාන. තුන්වෙනි දවසේ තනොට ගාහන්න ඇවිල්ලා තියෙන පිට්ටු ගෙඩිය වගේ පොප් එකට ඉදිමිලා හරි ගැසලා බුදුරජාණන්සේ කට්ටියත් එක්ක සංඝයාත් එක්ක ගිහිල්ලා අහනවා මේ ඉන්නේ සීමාව දවසකට කරායකට රුපියල් පවුන් 1000ක් යනවා මං අද මේක වෙන්නේ 20000ක් දැන් මේක ඩිමාන්ඩ් එක නැති වෙලාවනේ 1000ට විකුණනවා. ඒකයි. ගන්න ගැටෙක් ඉන්නවා අත උස්සන්න කියන. ඇවරයි, දැවරයි, තුන් ඇවරයි ගන්න නැහැ. ඊට පස්සේ කියනවා හරි හරි ඉතින් බඩෝ නරක කරන දවස් තුනක් 500ට, 250ට, 100ට අන්තිමට ගෙනා නිකන් දෙන්නම් කියලා. අර හාමුදුරුවොත් ඉන්නවා රස ගහගෙන. මේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. දැන් අර දිනන අර බන්ධනේ අර රාගේ අර තියෙන කාමයේ අර දකින්නකොටම නාග දකින්න මේ දකින්නකොට නාග සලං වෙන ගතිය නෑනේ. හුස්ම නෑ. අයිතු කොම්දී. ගබ්මේ කරන ප්‍රේමේ අපි කරන මේ ආසාව මේ පොඩි වෙනසක් වෙනස් වෙච්ච ගමන් ඔක්කොම ඉවරයි. සිරිමාවගේ අජ්ජත්තකයේ මොකක්වත් වෙලා නෑ. හුස්ම ටික නැති එක විතරයි තියෙන්නේ. ඇත්තටම ඔක බුදුහාමුදුරනේ දා කරන්න පුළුවන් වුණාට අද එහෙමනම් කරන්න බෑනේ වැඩි. මේ පෙන්නන්නේ මේ පොඩි වෙනසක් ඇති වෙච්ච එක මේක වෙලස නැත්තම් පණත් එපා ජීවිතයත් එපා පැවිද්දත් එපා මට වහ කලා මැරෙනවා. මට සීමා ඕනේ. දැන් මේ දෙන්න හදනවා නිකන් ගන්නෑ. පොඩි වෙනසක් වෙලා. අන්න වෙනස ඉබේ වෙලා ෆ්‍රස්ට්‍රේටඩ් යන්නේ නැතුව ડિප්‍රෙෂන් නැතුව ටෙන්ෂන් නැතුව බල බල ඉඳදී වෙන්න අරින්නකෝ. ඒකට තමයි අනිච්චක් කියන්නේ. ඒ තමයි හුස්ම කියන අරමුණ අරගෙන ඒක සටහන බලනවා, ආකාර බලනවා, ස්වභාව ලක්ෂණ බලනවා බලාගෙන ඉන්නකොට ඒකේ පුංචි වෙනසක්වත් දකින්න අපි කැමැති නෑ. ඒක තමයි ගුරුවරයා තේරුම් ගන්න ඕනේ මේ කට්ටිය හුස්ම ගන්න එක දිගටම හුස්ම දිගට පවතින්න ඕනේ කියලා හිතාගන්න. ඒක කියන්නේ නිත්‍ය සංඥාව කියලා. හුස්ම ටික නැති වෙච්ච ගමන් අයියෝ බඩ පෑ හුස්ම ගන්න ඒ අරමුණ මට හරියන්නේ නැහැ. ඒක මේ පැදුරට නොකිය බලා යනවා මට බෑ. මොකද යාට ඕනේ අර හුස්ම කියන එක නිකන් එක දිගට තියෙනවා දකින්න. නිත්‍ය සුඛ සුභ ආත්ම සංඥාවේ ඉන්නේ. ඒක ගුරුවරයා දැනගන්න ඕනේ. ගුරුවරයා කියනෝනේ ඒක නැති වෙනවා ඒකට කමන්නේ ඒක ඔබේ වැරද්ද නෙවෙයි ආයසරයක් ඉඳලා බල්ලේවල ආයසරයක් මොකද වෙන්නේ කියලා කාටද පුළුවන්නේ උගුරේ රැල් බුරු දැරලා වික්තෝ ප්‍රතිඵලව කියන්නේ හුස්ම දිහා බලාන හිටියොත් හුස්ම වගේ සීක වෙනසක් ඇති වෙනවා කිය. ඒක අපි බලාපොරොත්තු වෙන හෝ අපි කැමති දේ නොවෙන්න පුළුවන්. ඔය ਸਰුවචනාංශයට විශ්වාසයක් තියෙනවා සාරාංශික කල්පලක්ෂය පෙරම් පුරලා මේක දිගට බලපු නැති නිසා අපිට එක දිගට පවතින හුස්මක් පේනවා. නමුත් මේක දිහා ආස්වාද ප්‍රසාද දෙකේ වෙනස් දකිමින් එක දිගට ආස්වාසයෙන් ආස්වාසයට දීගං වාස සන්තෝකින් දැන් රසං වාස සන්තෝකින් දැන් යනකොට ආස්වාසයෙන් ආස්වාසයට තියෙන වෙනස දකින්න අපේ හිත කැමති නෑ. ඒක තමයි පුතග්ජනකම කියලා කියන්නේ. හොඳට භාවනා කරපේකනට මෙහෙම ඇහුවට පස්සේ හෝ නයි <clears throat> විපස්සනානෝ භාවනා කරන්න පේනවා මේක පුංචි පුංචි වෙනස්කම් ටිකක් වගේ තියෙනවා. ඒක ට්‍රේස් කරගෙන ගියොත් අද ඉස්සෙල්ලා මේ කාලාවට ආපු කෙනයි අවුරුදු 15ක් ඉස්සර භාවනා කරපේකනටයි ওই වෙනස දැක ගන්න පුළුවන්. වාර්තා කරනවා දැනට කියන එක වෙනම කතාවක්. ඒකට තන්නේ කරම වගේ කියන්න ඕනේ ගුරුවරයා. ගුරුන මෙයාට මොක විදියෙන් හරි කියලා දෙන්න ඕනේ මේ සමත භාවනා කියන්නේ බලන දේ දිගටම ඒකාකාරව තියෙන්න ඕන කියන භාවනාව තමයි සමති කියන්නේ. ඒක ධම්මත අරමුණ. අනපරින් කියන සම්මත පැත්ත. විපස්සනා කියලා කියන්නේ මේ බලලා ඒක දිහාම එක දිගටම ඇහැ හොල්ලන්නේ නැතුව ඇහැ කරවිල වෙනකන් බලාගෙන හිටියොත් ඒකේ පුංචි වෙනසක් දැක්කනම් එහෙනම් කේ දැගේ දිත්තේ ධම්මේ අඤ්ඤා සතිවා උපාදේශී අනාගාමිතා මොකද ඔය දකින්නේ අනිත්‍ය. දකින්නේ නැත්තේ මොකද? අපි ඉන්නේ නිත්‍ය සංඥාවේ. මේ සංසාරේ හදන්න හදන්නේ මේ ඔක්කොම ගොඩනගෙන ෆ්ලැට්. ඔක්කොම පාරවල් කෙලි. ඔක්කොම සංවේදන ක්‍රම ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ඒව ලීනියර් සිස්ටම් එකට හදන්නේ මේ ඔක්කොම පොරවල් වෙලා දඟලන්නේ. හැදුවදී හරි ඩ්‍රයි අපා. ඒක කිසිම ලස්සනක් නැහැ. වංගු වංගු ගණන කොටයි ගඟක ලස්සන. සයිඩ් එකකින් බලන කොටයි ඔයා ලස්සනයි කියලා ඔය ත්‍රිවිධව ගහලා තියෙන්නේ. ඒක එල්ලෙක් මුණ දිහා බලනවා ඒක ඇති ලස්සනක් නෑ. ඈ කොනෙන් බලලා නිකන් ඇඟිලි පිඟිලි පැකිලි විසිරනවා නම් අන්න ලස්සනක් තියෙනවා. ඒ නිසා මේ ටෙක්නොලොජිකල් කාර්ය වැඩි කක්ක ගන්න. බුදුජානන්සේ පිළිලා දෙන උඹලෝ කොච්චර ෆ්ලැට් කරන්න ගියත් කොච්චර ස්ට්‍රේට් ෆෝවර්ඩ් කරන්න ගියත් කියලා වෙනවා. කෝ සවැත්තර ජේතවනාරමේ කෝ ගේරුවනාරාමේ. කෝවේ දහසක් කලක් කියලා දීලා හදපුවා දේවල්. කෝ ලොස් ඇන්ජලිස්. මොකදලාද? ඔය හදනකොට කොහොමද ඇදුවේ? ඒ තරම් ඉක්මනට නැති වුණාට මේ හුස්මේ ඇති වෙන මේ පුංචි පුංචි වෙනස්කම් කරා දැන් නැති වෙලාවත් හරිනේ පුංචි පුංචි වෙනස්කම් හරහා සතහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ කියන තැනට ගිහිල්ලා එයා වාර්තා කරන්න පුළුවන් නම් එයාගේ හිත ප්‍රත්‍යක්ෂණේ වෙලා එහෙම නැත්නම් වෙරිෆයි කරගෙන එහෙම නැත්නම් කියනවා නම් මුලිච්ච කරගත්තට පස්සේ හරිම ලේසි සම්තති ලක්ෂණය පෙන්වන්න. මේ ස්වභාව ලක්ෂණය කියලා කියන්නේ හුස්මත් ගලන ගලනයක් ආශ්වාසයත් ගලනවා ප්‍රශ්වාසයත් ගලනවා වම දකුණත් ගලනවා දත් මන්දින එකත් ගලනවා නාන එකත් ගලනවා බත් කන එකත් ගලනවා. මෙතන තියෙන ගලණයක්. අපි ඕකේ තමයි මේ ස්ථිර ගොඩනැගිලි ගන්න හදන්නේ. ඒකට ෆ්ලක්ස් කියලා කියනවා. අපි නිසන්වනේ ගොජේ කියලා නම දාලා තියෙනවා. කඩුවෙල කට්ටිය කියලා දිනනවා අපිලිවෙල කියලා. ඒගොල්ලෝ කියන මේක අක්‍රමිකතාවය කියලා. ඒගොල්ලෝ කියනවා මේක දකින්නකොට ඔළුව අන්ධබන්ද වෙනවා කියලා. වෙන්න ඕනේ. එහෙම නැත්නම් ওই දිත්තේ ධම්මේ අඤ්ඤා සතිවෝපාදිසේති අනාගාමිතාවෙ ඉන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක සිටු වෙච්ච නැති එක්කෙනෙක්වත් මේ ශාලාවේ නැහැ. ඒත් මේකයි භාවනාව මේකයි වාර්තා කරන්න ඕනේ මේකටයි අනුග්‍රහ කරන්න ඕනේ මේකටයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේකටයි මේ මයින්ඩ් සෙට් එක ආරම්භක ශේෂය මේකයි කියලා ඒකේ තමයි වටිනාකම තියෙන්නේ ඒ වටිනාකම ප්‍රධාන වශයෙන්ම කෙනෙකුට පළපදියම් වෙන්නේ ගුරුවරගේ දක්ෂකමෙන් තමයි අනිත් පැත්තෙන් සහයෝගය ලැබුණාට මේක හරියට කෙරුවා නම් ඒ සත් ස්වභාව ලක්ෂණ දැක්කනම් ඕනෙම දෙයක ඒව තියෙන්නේ මේ ගිරායමින් යන ප්‍රවාහයක. ඒක තමයි මේ විද්‍යාව ඇවිල්ලා අර මේ න්‍යාය දාගෙන ඒ සමීකරණ දාගෙන මේ සමීකරණ දාගෙන නිත්‍ය සමීකරණ හදන්න හදන. ඒ ඒ කරපු කට්ටියට ඒකෙන් සාපේ ලැබෙනවා. මේක තියෙන්නේ මේ ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක්. ඉතින් ශීඝ්‍ර වෙනස් වෙයි දකින්න තමයි සතහන් ආකාරතා ස්වභාව ලක්ෂණ දකින්නේ. ඒක දැක්කට පස්සේ මුගක් වෙලාවට වෙන්නේ යෝගාවචරයට කම්මැලි වෙලා, එපා වෙලා, නීරස වෙලා, දමල ගහලා යන එක. විශේෂයෙන්ම විපස්සනා කරන අයට. සමත කරන කට්ටියට ඒක එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ නිත්‍යතාවයෙන් බලන්නේ දිගටම. ධ්‍යාන ආදී ඉදිරියට ගමන් කරන අරමුණට රිංග ගන්න. දැන් බලන්නේ අරමුණ ඈතේ ඉඳලා අරමුණ වෙනස් වෙන හැටි. ඒක ඊශ්වරයාගේ තුන්වෙනි ඇහැ වගේ තමයි. බලන ඕනම දෙයක් වෙනස් වෙනවා. ඒක නිකන් ලේසර් බීම් එකක් වගේ. මේක වැඩිච්ච ගමන් විනාශ වෙනවා. ලෝකේ හරි බයයි. ලෝකයට ඕනේ ඒව <clears throat> ස්ථාවර කරගන්න, ස්ථිර කරගන්න. ඒකට තමයි ඔය විවස්ථාවල් හදාගෙන, নানা ආකාර නීති හදාගෙන, නිත්‍ය හොයාගෙන අම්මට උඩ විද්‍යාව උගන්වන්න ගියාම ඒක ඒක නිත්‍ය සමීකරණ තියෙනවා. ඕගනික් කෙමිස්ට්‍රි වලට වැඩි යහපන් අනික් කෙමිස්ට්‍රි වල. එන්න මෙච්චර විතර පොතක් තියෙනවා. ඒකේ තියෙන ෆෝමියුලාස් ඔක්කොම කටපාඩම් කරන්න යන්න ඕන විභාගයට යන්න. හත පහක ජීවිතයට අදාළකමක් නැහැ. ඒව මේ වෙනකොටත් තක වෙලා ඉවරයි. නමුත් පොත තියෙන එක නම් එහෙම තමයි. ඔව් භාවනාවට යනකොට වෙන්නේ මේ ස්වභාව ලක්ෂණ දැක්කනම් මේ සියල්ලම තියෙන්නේ ෆ්ලක්ස් එකක. මේ ඔක්කොම නිකන් මේ හෙලෝග්‍රැෆික් චිත්‍රයක් වගේ. මේක ඇති හරපද්ධතියක් නෑ ඕන තැනකම අවල පෙන්වන්න පුළුවන් ඒක හරි ලේසි. නමුත් අර ස්වභාව ලක්ෂණ දකින්න කැමති නැත්නම් සතහ ආකාර වෙනස් වෙන දකින්න කැමති නැත්නම් සතහන් වෙනස් වෙන තැන දකින්න කැමති නැත්නම් ඒ මනසට පේන්නේ භාවනාව පරාජිත දෙයක්. බලන බලන තැන වැටෙනවා. බලන බලන තැන කිසිම ස්ථාවර භාවයක් නැහැ. ප්‍රතිෂ්ඨාවක් නැහැ. මාතර නම් භාවනාව හරියන්නේ නැහැ. කියලා පැත්තකට දාන්න. ඒ කියන්නේ අර යනකොටම තියෙන මයින්ඩ්සෙට් එක හොඳ නැතිකම. යම් තැනක මේ <coughs> මේක දැක්කනම් මේ සංකතිය දැක්කනම් ඊගාට සාමාන්‍ය ලක්ෂණය මේක තමයි බුදුහාමරාදී උත්තරමන්නාසල අනිච්චක් කියලා කිව්වේ. උක බලන එක දුකයි තමයි. භාවනා කරන එකද බලන්නේ මෙන්න මේ මේකේ තියෙන මේ වෙනස් වෙන ගතිය බලන්න තමයි. හැබැයි අනිච්චන් දුක්ඛන් තේරුණාට පස්සේ බුදුන් කියන ඉතින් ඕක උඹේ නෙවෙයි. මොකටද ඔකට වරිය කරන්නේ? ඔය ගේ එහෙම නැත්නම් මේ අධ්‍යාත්මය කියන එහෙම නැත්නම් මේ කය කියලා ගන්න එක උඹගේ ස්වාමියත් නෙවෙයි නේද? නේවාසිකයක් නෙවෙයි වේදකයක් නෙවෙයි භෝග සුද්ධ පවිත්‍ර කරන්න ඉන්න කසල සෝදකයා විතරයි. ඔය එකේ උඹේ නෙවෙයි. එහෙමනම් අර සිරිමාවට ඉච්ච වැඩේ වෙන්න බෑ. දැන් මේ පරණ හොල් මං එන්නේ එන්නේ දිරලා යන හැටි පේන්නේ නැද්ද මං ආන්නේ? නෙත් අදහන්නට බැරි ලෙසම මනසත් අපහාක වෙනසක් කළා නෑ එත්තා වගේම ගල් ඊලන්දාරියා කුඩු වල වගේ ඉන්න. මම බලාපොරොත්තු වෙනවා ඒක දිගටම පවත්වා ගන්න. වෙන්නේ නැහැ. ඒව හරියන්නේ නැහැ. මෙන්න මේ වෙනස් වීම දකින්න කැමති නැත්තම් ඔය කියන හත් අවුරුද්දෙන් වැඩේ වෙනවා කියන එක වෙන්නේ නැහැ. කොච්චර දෝ බුද්ධ කල්ප ගාන භාවනා කර කර ඉඳී. ඒ නිසා මේ වෙනකොටත් ඕගොල්ලෝ ගාව ඔය තොරතුරු තියෙනවා. මෙන්න මේකයි මේ භාවනා ඉදිරි ගමනට අවශ්‍ය කරන පෙළගැස්ම කියන එක. ඒකයි මේ මේ මොමේෂන් එක කියන එක සතහන් වෙලා ලියවිලා නැත්තම් ගොඩාක්කල් භාවනා කරන දිග කාලයක් සංසාරේ යන්න වාසනාව ලැබෙනවා. ඒ කරන තකතිරුකමට. මේ ටික දන්නවා නම් බුදුන් සඳහන් කරන අවුරුදු 7කින් වැඩේ වෙනවා. මේ බුදුජානසේ ඉදිරිපත් කරන අවුරුදු 7කින් වැඩි ඉවර කරන්න පුළුවන් ක්‍රම පහෙන් එකක්. ඒක තමයි අපි ගොඩක් මම හිතන්නේ මේ වෙනකොට කරලා තියෙන්නේ. ඒක නිසා ඒක අපිට සූත්‍රය පටන් ගන්නත් දේශනාවලිය පටන් ගන්නත් හොඳ ආරම්භයක් ලැබිලා තියෙනවා. මම හිතනවා ඒ නිසා කාටත් මේ කරගෙන යන භාවනාවම අන්ධකාරය කර කර හිටපේක ලයිට් එකක් දාලා බල බල ඉන්නවා වගේ හොඳට එලි පහලිය දවල් එළිය කරගෙන යන්න මේ ධර්ම දේශනාව හේතු වෙන්න ඇති කියලා. එසේම හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව සමාප්ත කරනවා ශිළු දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරා.